ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වන අද දේශකයාණන් වහන්සේ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාරාම වාසී පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ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 බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयन्ति बुद्धं शरणं गच्छामि द्वितीयन्ति धम्मं शरणं गच्छामि द्वितीयन्ति सङ्घं शरणं गच्छामि गच्छामि යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී කාමේසු මිත්‍ර මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමදත්තානා වේරමණී ගාමේ සික්ඛාපදං සමාදියාමි ගාමේ සමාදක්ඛානාබේමනි සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං ආරවන්තේ සාධු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 චිමතෝ සිබන්දනාති සද්ධාවන්ත පින්නතුනි මේ පින්වත් පිරිස ටික වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාව සඳහා අපට ලැබී තිබෙන මාතෘකාව කොටිකා සූත්‍රයයි සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සඳහන් වෙන කුටිකා සූත්‍රයේ ඇතුළත් වෙන ගාථා ධර්මයයි අපි මේ මාතෘකා කරගත්තේ අද ධර්ම දේශනාව සඳහා. මේ සූත්‍රය ඇසුරු කරගෙන පැවිදි ජීවිතයේ තියෙන සුවයත් ඒ වගේම ඒ පැවිදි සුවය විඳින්නට ලබන්නට අල්පේච්ඡ භාවය කොතෙක් ඉවහල් වෙනවාද කියන කාරණයත් අද ධර්ම දේශනාව ඇසුරෙන් පැහැදිලි කර දෙන්නට අපි අදහස් කළේ. අද දේශනාව තුළින් පැවිදි ජීවිතයේ වටිනාකම පැවිදි සුවය පැහැදිලි කරනවායි කියලා සඳහන් වෙනකොටම ගිහි පින්නතුන්ට හිතෙන්නට පුළුවන් එහෙමනම් අද ධර්ම දේශනාව භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් කරන එකක් ඒක අපට අදාළ දෙයක් නොවේ කියලා. එහෙම හිතන්නට කරුණක් නැහැ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන ධර්මය ගිහි පැවිදි අප කාටත් අපි අපගේ මනස සකසා ගන්නට ප්‍රයෝජනවත් වෙනවා. ගිහි ප්‍රතිපදාව අනෙකක්, පැවිදි ප්‍රතිපදාව අනෙකක්. ප්‍රතිපදාව පිළිබඳව ගන්නකොට දෙපාර්ශ්වය තුල යම් යම් වෙනස්කම් පවතිනවා. ඒ වෙනස්කම් පවතින්නේ දහම පිළිබඳව නෙමෙයි, ඒ ඒ අයගේ ගමන් වේගය පිළිබඳවයි. පැවිද්දා බාහිර බන්ධනයන්ගෙන් නිදහස් වෙලා වේගවත් වූ ගමනකින් නිවන වෙත පියනගනවා. ගිහි පින්නතුන් බාහිර සමාජ බන්ධනයන් නැතිව අඹදරුවන් පෝෂණය කරමින් මිල මුදල් පරිහරණය කරමින් ගේ දොර ඉඩ කඩම් වතු පිටි ආදී බාහිර භවෝග සම්පත් භුක්ති විඳිමින් ඒවා රැක බලා ගනිමින් ඒ අතරතුරේ ගුණනුවණ වඩමින් නිවන වෙත යන්නට උත්සාහවත් වෙනවා. පැවිද්දා බාහිර බන්ධනයන්ගෙන් නිදහස් වෙලා අඹදරුවන්ගෙන් නිදහස් වෙලා, ගේ දොර ඉඩ කඩම් වලින් නිදහස් වෙලා, සමාජ බන්ධනයන්ගෙන් බොහෝ දුරට ඈත් වෙලා මේ ගමන යන නිසා උන්වහන්සේගේ ගමන අතිශය වේගවත්. ඒක දහමෙහි හඳුන්වන්නේ හංසයෙකුගේ ගමන වගේ. හංසයා ධවල වර්ණයි, ඒ වගේම පියාසර කිරීම බොහොම වේගවත්. ඒ විතරක් නෙමේ හංසයෙකුට තියෙන විශේෂ ලක්ෂණය කිරිවලින් දිය වෙන් කරලා කිරිටික පමණක් පානය කිරීමේ හැකියාව උසස් කුලයේ හංසයන් සතුව පවතින බව අපි කවුරුත් දන්නා කාරණයක් අහලා තියෙන කාරණයක්. අන්න ඒ වගේ තමයි පැවිද්දා හොඳ දෙයින් නරක දේ වෙන් කරලා ඉවත් කරලා හොඳ දේ ආරක්ෂා කරගන්නට හොඳ නරක කලවම් කරගන්නේ නැතිව හොඳත් නරකත් වෙන්කොටගෙන යහපත් වූ ගමන් මඟ තෝරාගෙන බන්ධනයන්ගෙන් නිදහස් වෙලා වේගවත්ව නිවන් මඟ යන්නට උත්සාහ කරනවා. ගිහි පින්නතුන්ගේ ගමන් මඟ බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ හරියට මොනරෙකුගේ ගමන් විලාසයට. මොනරා විචිත්‍ර වර්ණවත් ඒ වගේම බොහොම අලංකාරයි දුටුවන්ට ප්‍රියමනාපයි ඒ වගේම Tamanගේ අලංකාරයේ පිළිබඳව එක්තරා අභිමානයක් ඒ සතා සතුව පවතිනවා. ඒ විතරක් නෙමේ Tamanගේ පිල් කලඹ අනුන්ට විදහා දක්වන්නට ඒ සතා බොහොම ප්‍රියමනාපයි. ඒ නිසාම ඔහුගේ ගමන් වේගය මන්දගාමී. Tamanගේ පිල් කලඹ නිසා හංසයා වගේ වේගවත් ගමනක යෙදෙන්නට මොනරෙකුට පුළුවන් කමක් නැහැ. ඒ වගේම අන් අයට Tamanගේ ස්වභාවය දැర్శණය කරන්නට තන තන නැවතීම නිසා අවට සිරි නැරඹීම නිසා බාහිර බන්ධනයන්ට හසු නිසා ඒ මොනරෙකුට හංසයෙකු තරම් වේගවත්ව Tamanගේ ගමන පවත්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම හංසයා සතු සුවිශේෂ හැකියාව මොනරෙකු සතුව කොයි ආකාරයකින්වත් පවතින්නේ නැහැ. මේ විදිහේ ලක්ෂණ වලින් යුක්ත මොනරෙකුට ගිහි පින්වත්තුන්ගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ උපමා කළේ Taman පිළිබඳව එක්තරා අභිමානයකින් බිරිඳ නිසා, සැමියා නිසා, දරුවන් නිසා, මව්පියන් නිසා, ඥාතීන් නිසා, ගේදොර ඉඩකඩම් නිසා, ධනය නිසා, කෙත්වතු ආදී බාහිර භවභෝග සම්පත් වලින් එක්තරා අභිමානයක් ඇතුව ජීවත් වෙන්නා වූ ගිහි පින්නතුන්ට ගිහියෙක් වශයෙන් ඒබඳු සම්පත් පරිහරණය කිරීම වරදක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කළේ නැහැ. ගිහියෙක් හැටියට ජීවත් වෙනත් නම් ඒ අත්‍යසුඛය මට මේ මේ දේවල් තියනවා ජීවිතේ පවත්වන්නට. ඒ සැපේ ගිහියෙක් සතුව තියනට අවශ්‍යයි. නමුත් ඒවා ඇතිව යනකොට ඒ ගමන බොහොම මන්දගාමී. අනිත් අය ගැන බලාගෙන, අනිත් අය ගැන සොයා බලමින්, ඒ අය ගැන වෙහෙසෙමින්, ඒ අඩුපාඩු සකසමින් Taman සැකසෙන්නට ගිය තැන බොහොම මන්දගාමීවයි නිවන් මගෙහි ගමන් කරන්නට වෙන්නේ. මේ ගිහි ජීවිතය බොහොම සම්බාධ සහිත බව දැනගෙන එයින් නිදහස් වෙලා අභ්‍යවකාශයේ වගේ සරල සැහැල්ලු ජීවිත පැවැත්මකට එළඹුණොත් මේ උත්තරීතර බ්‍රහ්මචර්යාව නිවැරදිව පවත්වන්නට පුළුවන් කියන මේ අවබෝධය ඇතිව ගිහි සමාජයෙන් යම් කෙනෙක් පැවිදි දිවියට එළඹෙනවා. ඒ පැවිද්දාගේ ජීවිතය කොයි ආකාරයෙන් නිදහස් සැහැල්ලු පැවතුම් ඇති අල්පේච්ඡ ජීවිතයක් විය යුතුද කියන කාරණය මේ කුටිකා සූත්‍රය තුළින් අපට මනාව පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවසන අවදීදී විතින් විට දෙවි දේවතාවෝ Tamanට මතුවෙන දහම් පැන බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා විමස ගන්නවා. ඇතැම් දේවතාවෝ Taman පෙර අහලා තිබුණු කරුණු යම් යම් ගැටලු ආකාරයෙන් ප්‍රශ්න ආකාරයෙන් නිර්මාණය කරලත් බුදුරජාණන් වහන්සේගෙන් විමසතු අවස්ථා තිබුණා. ඒ හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ ඊටාම සරලව ඇතැම් අවස්ථාවලදී ඊටාම ගම්භීරව මේ සද්ධර්මය ඒ දෙවි දේවතාවුන්ට පැහැදිලි කරලා දීපු අවස්ථා අපේ දහම් පොතපතේ බොහොමයක් සඳහන් වෙලා තියෙනවා. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ දේවපුත්ත සංයුත්තේ හැටියට දැක්වෙන මේ සූත්‍ර ගණනාවකම දෙවි දේවතාව බුදුරජාණන් වහන්සේගෙන් විමසපු පැන තථාගතයන් වහන්සේ විසඳු ආකාරයට නිදසුන් දැක්වෙනවා. මේ කුටිකා සූත්‍රයේ සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ ඒ මුලින් කියන ලද දේවතා සංයුත්තේ. එක්තරා දේවතාවෙක් තමන් දන්නා දහම් කරුණු අනුව එක්තරා පැනයක් නිර්මාණය කළා. නිර්මාණය කරලා ඔහුට හිතුණා මේ ලෝකේ විවිධාකාර ශ්‍රමණයින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ සැබෑ ස්වභාවය අවබෝධ කරගන්නට තරම් ප්‍රඥාව තිබුණු අය මේ සම්මා සම්බුදුරේකේ කියන කාරණේ નિවරදිව අවබෝධ කරගත්තා. එතරම් ප්‍රඥාව නොතිබුණු අය මේ කෙබඳු කෙනෙක්ද උන්වහන්සේගේ ඥානය කොපමණද කියලා Tamanගේ නුවණින් ප්‍රත්‍යක්ෂ කරගන්නට යම් යම් පැන බුදුරජාණන් වහන්සේගෙන් විමසපු අවස්ථා තිබුණා. මේ దేవතාවත් තමන් දන්න කරුණු කිහිපයක් ප්‍රශ්නයක ආකාරයෙන් ගොඩනගාගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිදින් ප්‍රශ්න කිහිපයක් ගාථාවකින් අසා සිටියා. කච්චිතේ කුටිකා නත්ති කච්චි නත්ති කුලාවකා කච්චි సంతානකා නත්ති කච්චි මුත්තෝසි බන්ධනා ඔබ වහන්සේට කිමද කුටියක් නැතිද ඒ වගේම ඔබ වහන්සේට කැදල්ලක් නැතිද ඔබ වහන්සේ සතු ඔබ වහන්සේ සන්තක වූෙක් නැතිද? ඒ වගේම ඔබ වහන්සේ බන්ධනයන්ගෙන් මිදුනේද කියලයි මේ ගාථාවේ සරල අර්ථය පැහැදිලි කරොත් කියන්නට වෙන්නේ. මේ ප්‍රශ්නේ මේ විදිහෙන් විමසුවාම බුදුරජාණන් වහන්සේ ඒකට පිළිතුරු දෙනවා තග්ගමේ කුටිකා නත්ති තග්ග නත්ති කුලාවකා තග්ග సంతානකා නත්ති තග්ග මුක්තෝස්මි බන්ධනා දේවතාවෙනි ඒකාන්තයෙන් මට කුටියක් නැහැ ඒකාන්තයෙන්ම මට කැදල්ලකුත් නැහැ. దేవතාවෙනි මට මා සන්තක වූ කිසිවෙක් නැහැ. ඒ වගේම దేవතාවෙනි මම සියලු බන්ධනයන්ගෙන් මිදී සිටිනවායි කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. මේ පිළිතුර ශ්‍රවණය කරනකොට මේ దేవතාවාට කල්පනා වුණා සමහර කෙනෙක් කරුණු දැනගෙන ප්‍රකාශ කරනවා. ඒ වගේම සමහර කෙනෙක් අසූ ප්‍රශ්නයට යමක් Tamanගේ කටටා පමණට ප්‍රකාශ කරනවා. මේ ශ්‍රමණයින් වහන්සේ හැබෑවටම අවබෝධ කරගෙන හැබෑවටම දැනගෙන මා සිතූ පැනය මා නිර්ණය කරපු ආකාරයෙන්ම තේරුම් අරගෙනද මේ කියන්නේ. මගේ සිත හඳුනාගෙනද මේ පිළිතුරු දෙන්නේ කියලා නිවැරදිව පැහැදිලි කරගන්නට ඕන නිසා නැවතත් පැනයක් අහනවා කින්තාහං කුටිකං භූමි කින්තේ භූමි කුලාවකං කින්තේ సంతානකං භූමි කින්තාහං භූමි බන්ධන ශ්‍රමණයින් වහන්ස ඔබ වහන්සේ මේ කුටියයි කියලා අදහස් කළේ කුමක්ද එහෙම නැත්නම් මම ඔබ වහන්සේගෙන් කුටියක් තියනවද කුටියක් ඇතුව වාසය කරනවද නැතුව වාසය කරනවද කියලා අහපුවාම ඔබ වහන්සේ පිළිතුරු දුන්න මට ඒකාන්තයෙන් කුටියක් නැහැ කියලා. ඔබ වහන්සේ කුමක්ද අදහස් කළේ මේ කුටියයි කියන එකෙන්? කුටියයි කියන එකෙන් මම ඔබ වහන්සේට කුමක් කිව්වයි කියලාද ඔබ වහන්සේ හඟින්නේ? ඒ වගේම කැදල්ල හැටියට මම කුමක් ප්‍රකාශ කළා කියලා බුදු වහන්සේ අදහස් කරන්නේ මේ సంతානක පුද්ගලයෙක් හැටියට එහෙම නැත්නම් තමන් සතු අය හැටියට ඔබ වහන්සේ කුමක්ද දේශනා කරන්නේ ඒ වගේම ස්වාමීනි බන්ධනය හැටියට ඔබ වහන්සේ මෙතනදි දක්වන්නේ අදහස් කරන්නේ කුමක්ද කියලා මේ దేవතාවා විමසුවා එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාතරං කුටිකං රෝසී බරියං රෝසී කුලාවකං පුත්තේ సంతානකේ බ්‍රෝසී සංසංමේ බ්‍රෝසි බන්ධනං දේවතාවෙනි කුටිය හැටියට ඔබ කියන්නේ මමයි මවකගේ කුසෙහි දරුවෙක් මාස 9ක් 9 හමාරක් 10ක් ජීවත් වෙලා තමයි මේ ලෝකේ එළිය දකින්නේ මෙලොව එළිය දකින්නා වූ සියලු මිනිස්සෙයින්ට මවගේ ගර්භාෂයේ කුටියක් වෙනවා ඒ නිසා මෙලොව එළිය දකින්නා වූ සත්වයින්ට මව තමයි හැබැයි කුටියක් වෙන්නේ. ඒ නිසා దేవතාවෙනි ඔබ මේ මව අනුමුණු කරගෙනයි මගෙන් කුටියක් තියනවද කුටියක් ඇති කෙනෙක්ද කියලා විමසුවේ. దేవතාවෙනි මම මාතෘ කුසේහි ඉපදීම නැමැති පුනර්භවය සම්පූර්ණයෙන්ම නැති කළා වූ කෙනෙක්. මට නැවත ඉපදීමක් නැහැ. මම නැවත මේ භවයේහි පිලිසඳ ගන්නෙ නැහැ, උපදින්නේ නැහැ. තෘෂ්ණාව ක්ෂය කරලා තියෙන නිසා මාත්‍රු නැමැති කුටියෙහි මම නැවතත් සයනය කරන්නේ නැහැ. ඒ නිසා దేవතාවෙනි මට කුටියක් නැහැ. ඒ වගේම භරියන් රෝසී කුලාවකම් దేవතාවෙනි ඔබ කැදල්ල හැටියට අදහස් කළේ භාර්යාවයි. මේ ලෝකේ ජීවත් වෙන්නා වූ ගිහි මිනිස්සයෝ හුදකලාව ජීවත් වෙලා තනිව ජීවත් වෙලා Tamanගේ කියලා කුටුම්බ රාශියකට පැමිණෙනවා එහෙම නැත්නම් ආවාහ විවාහ වෙනවා ආවාහ විවාහ වෙලා බිරිඳක් කැඳා ගත්තට පස්සේ එතන එක්තරා කැදැල්ලක් එතන ගෘහ සංස්ථාවක් නිර්මාණය වෙනවා සමාජ සංස්ථාව තුළ මූලිකම ඒකකේ වන ගෘහ සංස්ථාව එහෙම නැත්නම් පවුල් සංස්ථාව ඒ තුලින් නිර්මාණය වෙනවා. එයයි ඔබ මෙහිදී කැදල්ල හැටියට හඳුන්වන්නේ. දේවතාවෙනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ නිසා උන්වහන්සේට බිරිඳක් නැහැ. ඒ නිසා කැදල්ලකුත් සතහාගතයන් වහන්සේට නැහැ. ඒ සියල්ලෙන් මම මිදී සිටිනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙතනදී කෙනෙකුට ගැටලුවක් මතුවෙන්නට පුළුවන්. මහබෝසතාණන් වහන්සේ යසෝදරා දේවිය සමග ආවාහ වුණා. ඒ වගේම ඒ අයට රාහුල නැමැති පුත්‍රයෙකුත් ජනිත වුණා. එහෙමනම් උන්වහන්සේට බිරිඳක් හිටියා නේද? මේ කාරණේ මෙතනට අදාළ නොවෙන්නේ ඒ බෝසතාණන් වහන්සේ ගිහි මිනිසෙක් හැටියට ආවාහ විවාහ වුණා. ඒ තුල විවාහ සංස්ථාවක් ඇති කරගත්තා. නමුත් සම්මා සම්බුද්ධත්වයට පත්වීමේදී ඒ සියලු බන්ධනයන්ගෙන් නිදහස් වෙලා ඒ සියල්ලෙන් නෛෂ්ක්‍රම්‍ය කරලා මහා බිනික්මනින් ඒ සියල්ල මනසින් අතහැරලා සියලු තෘෂ්ණාව සියලු බන්ධනයන්ගෙන් මිදිලයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්නේ සම්මා සම්බුද්ධත්වයට පැමිණි තැන අපි සඳහන් කරනවා වාසනා ගුණයත් සමග ක්ලේශයන් ප්‍රහාණය කළා වාසනා ගුණයයි කියලා කියන්නේ තමන් සතුව පැවතුනා වූ කුසල අකුසල ධර්මයන් හොඳ නරක ධර්මයන් පිළිබඳව කිසිම හුරුවක් පුරුද්දක්වත් තථාගතයන් වහන්සේට ඉතිරි වෙන්නේ නැහැ. වාසනාව කියන්නේ පුරුද්ද, හුරුව, ඇබ්බැහිය. හොඳ හෝ නරක කිසිම ඇබ්බැහියක්වත් බුදු කෙනෙකුට ඉතුරු වෙන්නේ නැහැ. කෙලස් ප්‍රහාණය කරනවා පමණක් නෙවෙයි, තෘෂ්ණාව නසනවා පමණක් නෙවෙයි, ඒ පිළිබඳව කිසිම හුරු පුරුද්දක්වත් නැතිව සියල්ලෙන් නිදහස් වුණු සුවිශේෂ ආශ්චර්යමත් පුද්ගලයෙක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පෙර පැවති බන්ධනයන් ගිහි කාලයේහි පැවති බැඳීම් පිළිබඳව කිසිම ඡායා මාත්‍රයක්වත් උන්වහන්සේ සතුව නැති නිසා උන් බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා దేవතාවෙනි ඔබ කැදල්ල හැටියට හඟින්නේ බිරිඳයි දේවතාවෙනි මට ඒබඳු කැදල්ලක් නැහැ මම මේ සියල්ලන්ගෙන් නිදහස් වෙලා ඊළඟට පුත්තේ సంతානකේ බ්‍රූසි ඔබ අහනවා තමන් සතු යම් කෙනෙක් ඉන්නවද කියලා. මේ ලෝකයේ තමන් සන්තක තමන්ගේ කුල වංශේ පවත්වන්න උන් හැටියට අදහස් කරන්නේ තමන්ගේ පුත්‍රයන්, තමන්ගේ දරුවන්. దేవතාවෙනි මට එබඳු දරුවන් නැහැ. මේ භවය පවත්වන්නා වූ දරුවන් මට නැහැ. මේ භවයෙන් එතර වෙන්නට, මේ සසර කතරෙන් එතර වෙන්නට බ්‍රහ්මචාරී දිවි ගෙවන්නා වූ ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණයන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට පවතිනවා. උන්වහන්සේලා මේ දහම් මඟ යන නිසා බුදුරජාණන් වහන්සේ අනුව පවතින නිසා බුද්ධ පුත්‍රයන් කියන නාමය ලබනවා නමුත් මේ භවය පවත්වන්නා වූ භවයට බන්ධනය වෙන්නා වූ ලෝකය නඩත්තු කරන්නා වූ ඔබ අහන ආකාරයේ ලෞකික දරුවන් මා සතුව නැහැ. ඒ සියලු බන්ධනයන්ගෙන් මම නිදහස් වෙලාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තණ්හං මේ බ්‍රූසි බන්ධනං. දේවතාවෙනි ඔබ යම් බන්ධනයක් පිළිබඳව විමසනවා. ඒ බන්ධනයයි කියලා ඔබ මෙහිදී අදහස් කරන්නේ තණ්හාවයි. තණ්හාව හැබෑම බන්ධනයක්. මේ සසරෙහි නැවත නැවත බැඳෙනවා. ලෝකයේ තුල බැඳෙනවා පුද්ගලයන් සමග බැඳෙනවා ද්‍රව්‍ය සමග බැඳෙනවා පසිදුරන්ගෙන් ලෝකයේ ස්පර්ශ කරමින් භුක්ති විඳිමින් මුළු ලෝකයේ සමගම බැඳෙනවා ඒ නිසා దేవතාවෙනි තෘෂ්ණාව තමයි ලොකුම බන්ධනය දේවතාවෙනි මම මේ සියලු බන්ධනයන්ගෙන් නිදහස් වෙලායි සිටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ දේවතාවා හැබෑවටම ස්වාමීනි ඔබ වහන්සේට කුටියක් නැතය, ඔබ වහන්සේට කැදැල්ලක් නැතය, ඔබ වහන්සේට සම්තක වූ පුත්‍ර ධාරාදීන් නැතය, ස්වාමීනි ඔබ වහන්සේ සියලු බන්ධනයන්ගෙන් මිදී තියනවා හැබෑවටම මේ කාරණේ දැනගෙනමයි ඔබ වහන්සේ දේශනා කළේ කියලා බොහෝම සතුටටපත් වෙලා තථාගතයන් වහන්සේට নমස්කාර කරලා ප්‍රදක්ෂිනා කරලා අන්තර්ධාන වුණා. එතකොට මේ කාරණයෙන් අපට පැහැදිලි කරගන්නට තියෙන ප්‍රධානම කරුණ මේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන පිළිතුරෙන් උන්වහන්සේ මතු කර පෙන්වන්නේ පැවිදි ජීවිතයක තියෙන සරල අල්පේච්ඡ නිදහස් භාවය. අපි මුලින් සඳහන් කළා ලෝකයේ පවතින දහසකුත් එකක් බන්ධනයන් ඇතිව ගත කරන්නා වූ ගිහි ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් වූ සරල ජීවිතයකුයි පැවිද්දා සතුව පවතින්නේ. ඒ සරල ජීවිතය පවත්වාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහැ කුටි සෙනසුන් පරිහරණය කරන්න එපාය කියලා. මෙතන බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මට කුටියක් නැහැයි කියලා කියන්නේ මට ඉන්න තැනක් නැහැයි කියන එක නෙමෙයි. උන්වහන්සේ වර්ණනා කළා ආරණ්‍ය ගතව රුක්ෂ මූලිකව කෙනෙකුට ගුණනුවන වඩන්නට පුළුවන් නම් ඒ වටිනවා. නමුත් යම් කිසි කෙනෙක් කුටි සෙනසුන් ආවාස විහාරාරාම ඇසුරු කළයි කියලා ඒක නිවන් මඟට ප්‍රබල බාධකයක් වෙන්නේ නැහැ. යම් කෙනෙකුට අවශ්‍ය නම් එසේ පරිහරණය කරන්න පුළුවන් කුසල බලයෙන් ලැබෙනවා නම් ඒවා පරිහරණය කරන්න පුළුවන් නමුත් අත්‍යවශ්‍ය වෙන්නේ ඒ කිසිවක නොබැඳෙන්නා වූ අල්පේච්ඡ ස්වභාවය භික්ෂුන් වහන්සේ නමක් විසින් හොඳට හඳුනා ගන්නට ඕන නමුත් බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක දේවදත්ත හාමුදුරුව වර පහක් ඉල්ලුවා. ඒ වර පහෙන් එක් වරයක් තමයි භික්ෂුන් වහන්සේලා දිවිහිමියෙන් ආරණ්‍යක විය යුතුයි, රුක්කමූලික විය යුතුයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ ඒක පිළිගත්තේ නැහැ. සියලු කල්හි භික්ෂුන් වහන්සේ ආරණ්‍යක රුක්කමූලික විය යුතුයි කියන කාරණය බුදුහාමුදුරුව අනුමත කළේ නැහැ. කෙනෙකුන්ට වැසි කාලයේදී, පීඩා සහිත කාලයේදී ආරාමයක් සෙනසුනක් ඇසුරු කරන්නට කියලා උන්වහන්සේ විනය නීතියකුත් පැනෙවුවා. ඒ වගේම අනිත් අවශ්‍ය අවස්ථාවන්හිදී ආරාම කුටි සෙනසුන් පරිහරණය කිරීම වරදක් නෙමෙයි. නමුත් ඒවා තුළ ඇලෙන්නට බැඳෙන්නට ගියොත් සාමාන්‍ය ගිහියන් වගේ රැස් කරන්නට ගියොත් පවත්වන්නට ගියොත් අන්න එතනයි භික්ෂු ජීවිතයේ තියෙන අල්පේච්ඡ භාවය නැති වෙන්නේ. එනිසා හොඳින් තේරුම් ගන්නට ඕනේ ගිහි පැවිදි දෙපාර්ශ්වයම අපි කොයි කවුරුත් කුමක්ද මේ අල්පේච්ඡ භාවයයි කියලා කියන්නේ. අල්පේච්ඡ බවයි කියලා කිව්වහම කෙනෙක් මේ වරදවා තේරුම් ගන්නවා Taman ළඟ තියෙන සියල්ලක්ම පැත්තකින් තියලා Taman බොහොම නිර්ධනෙක් වගේ Taman බොහොම දුගියෙක් වගේ වැරහැලි ඇඳගෙන කන්නේ බොන්නේ නැතුව කිසි දෙයක් පරිහරණය කරන්නේ නැතුව දුක්ඛිතව ගත කිරීම තමයි අල්පේච්ඡ භාවය කියන්නේ කියලා ඇතම් කෙනෙක් වරදවා ගන්නවා බුදුහාමුදුරුවෝ එබඳු දේශනාවක් කරලා නැහැ පින්නතුනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනා විසින් පූජා කරපු ආරාම සෙනසුන් පරිහරණය කළා. අපි කවුරුත් අහලා තියෙනවා අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් රන් කහවණු වී පැහැදම් කරලා තමයි දේවරම් මහා විහාරය හදලා පූජා කළේ. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළේ නැහැ. උන්වහන්සේ සියල්ලක් පරිහරණය කළා. නමුත් ඒ පරිහරණය කළේ Tamange කියන තෘෂ්ණාවකින් බැඳිලා මමත්වෙන් අල්ලාගෙන උපාදාන කරගෙන නෙමෙයි. කෙනෙකුට හිතෙන්නට පුළුවන් උන්වහන්සේ බුදු වෙලා නිසා එහෙම ඉන්නට ඇති කියලා. බුදු වෙලා නිසා පමණක් නෙමෙයි තමන් වහන්සේ අනු යන ශ්‍රාවක භික්ෂු පිරිසටත් උන්වහන්සේ දේශනා කළේ නිරන්තරයෙන් තෘෂ්ණාවෙන් ඇලීමෙන් බැඳීමෙන් තොරව කටයුතු කරන්න එපමණටයි තමන්ට සාන්ත සුවය ජනිත කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව සමාජය තුල කල්පනා කරන හැටියට දේවල් වලින් ඈත් වීමෙන් පුද්ගලයන්ගෙන් ඈත් වීමෙන් නෙමෙයි. භික්ෂුව කියලා කියන්නේ මිනිස්සෙක්. මිනිසයා හැම විටම සමාජගත පුද්ගලයෙක්. උන්වහන්සේගේ ගුණධම් වැඩිීමේ පහසුව සඳහා ආරණ්‍යගතව රුක්ෂ මූලිකව ඒ වගේම ජනශූන්‍ය ප්‍රදේශවල වාසය කරන්නට බාධාවක් නැහැ. නමුත් උන්වහන්සේට සමාජය තුළ කටයුතු කරන්නටත් බාධාවක් නැහැ. නිවන් මඟ මොකක්ද කියලා හරියට හඳුනා ගත්තොත්. ඒ නිසා ආහන්නිකව ගත කරන භික්ෂුන් වහන්සේ නමක් වුණත් සමාජය තුළ කටයුතු කරන්නා වූ භික්ෂුන් වහන්සේ නමක් වුණත් මේ දෙදෙනාම හඳුනාගත යුතුයි අල්පේච්ඡ භාවය කියන්නේ මොකක්ද කියලා. යම් කිසි කෙනෙක් හිතනවා නම් අල්පේච්ඡ බවයි කියලා කියන්නේ ටිකක් දේවල් තියෙන එක කියලා. එතන යම් කිසි වැරදීමක් තියෙනවා. ඒ කුමක් නිසාද? එක් දෙයක් තිබුණත් ඒකත් අල්ලා ගන්නට පුළුවන්කම තියෙනවා. අපේ රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුව අවසාන කාලේ ඊටාම වටිනා ප්‍රකාශනයක් කළා. උන්වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ ඉන්න ලොකුම පෝසතා මමයි කියලා මට හිතෙනවා. ඒ වගේම මේ ලෝකේ ඉන්න ලොකුම දුක්ඛතාත්මමයි කියලා මට හිතෙනවා. ඇයි එහෙම කියන්නේ කියලා උන්වහන්සේගෙන් විමසපුවාම උන්වහන්සේ පැහැදිලි කළේ මේ ලෝකේ ලොකුම දුක්ඛතා Taman කියලා හැඟෙන්නේ කොයි තරම් සිඟමනේ යන අසරණ දුගියෙකුට වුණත් Tamanගේ කියලා අල්ලාගත්තු දෙයක් තියෙනවා. හැරමිටිය, ඒ වගේම සිඟමනේ යන භාජනේ, Tamange බඩු මුට්ටු දාගෙන තියෙන ඔලොග්ගුව, Taman ඇදගෙන ඉන්න ඇඳුම හරේ, Tamanට හම්බ වෙන කාසිපණන් හරේ, Tamanගේ කියන තෘෂ්ණාවෙන් අල්ලාගෙන සිටිනවා. ඒ තනත්තාට බොහෝ දේ නැහැ. නමුත් තියෙන දේ අල්ලාගෙන ඉන්නවා. අල්ලාගෙන සිටින නිසා ඒ තනත්තා දුප්පතෙක් නෙමේ මොනවා හරි Taman සතුව තියෙන කෙනෙක්. ඒ නිසා ඔහු දුප්පතෙක් කියලා කියන්නට බෑ. මට හිතෙනවා මමයි මේ ලෝකේ ඉන්න ලොකුම දුප්පතා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඇයි එහෙම හිතෙන්නේ? මම මේ ලෝකේ අල්ලාගත්තු කිසිවක් නෑ. මම මේ ජීවත් වෙන කුටිය, මම මේ අසුරු කරන්නා වූ විහාරය, මගේ මේ දායක කාරකාදීන්, මගේ මේ ගෝල බාලයෙන්, මම අඳින පෙරවන සිවුරු පිරිකර, මම අනුභව කරන වළඳන දන් පිළි මේ කිසිවක් පිළිබඳව මගේ කියන මමත්වයෙන් තෘෂ්ණාවෙන් බැඳිලා මගේ කියලා අල්ලාගෙන නැති නිසා මේ ලෝකේ මා සතුව කිසිවක් නැහැ. ලෝකේ යම් කිසි කෙනෙකුට කිසිවක් නැතිනම් ඒ තනත්තා තමයි ලෝකේ ඉන්න හොඳම දුප්පතා, ලොකුම දුප්පතා. ඒ නිසා මට ලෝකේ මගේ කියලා කිසිවක් නැති නිසා මට හිතෙනවා මේ ලෝකේ ඉන්න ලොකුම දුප්පතා මමයි කියලා. ඒත් එක්කම උන්වහන්සේ ප්‍රකාශ කළා මේ ලෝකේ ඉන්න ලොකුම පොහොසතා මමයි කියලා මට හැඟෙනවා. එයි ලෝකේ කොයිතරම් ධන කුයරයින්ට උනත් මේ ලෝකේ සෑම වර්ෂයකම ලෝකයේ ලොකුම පොහොසතා ලොකුම ධනවතා සමාජයේ විසින් ආර්ථික විද්‍යාඥයින් විසින් ගණනය කරනවා. ඒ ඒ පුද්ගලයා සතු ධනය නිසා. නමුත් මේ ලොකුම පොහොසතා සමග යම් කෙනෙක් කතා කළොත් පෙනෙයි ඒ පොහොසතා තෘප්තිමත් වෙලා නැහැ. තව බොහෝ දේ ගැන අපේක්ෂා තියෙනවා. ඊළඟ වර්ෂයේදී තමන් ඉදිරියට යන්න මේ මේ දේ කළ යුතුයි මෙපමණ මෙපමණ ධනෙ හරිසම්බ කළ යුතුයි මෙපමණ දේ තමන් සතු කරගත යුතුයි අපේ කියන අපේක්ෂා සහගතවයි ඔහු ඉන්නේ. එහෙමනම් Tamanට තියෙන දේෙන් තෘප්තිමත් නොවි තව දෙයක් අපේක්ෂා කරනවා නම් ඒ තනත්තා පිරිච්ච කෙනෙක් නෙමෙයි. තවත් යම්කිසි ඌන භාවයක් තියෙනවා. යමෙක් තුල අඩුවක් තියෙනවා නම් ඒ තනත්තා පොහොසතෙක් යයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. මොනවා හරි අඩුවක් තියෙනවා. ඒ නිසා මේ ලෝකයේ කොයිතරම් ධනෙ තියෙන මිනිස්සුනත් හැබැයි පොහොසත්තු නෙමෙයි. ඒ අය මනසින් දීන වෙලා මනසින් දුබලයි ඒ වගේම භෞතික ලාභයන්ගෙන් කවදාවත් සෑහීමටපත් වෙලා නැහැ සෑහීමටපත් වෙලා නැති කෙනා පොහොසතෙක්කී කියලා නිර්වචනය කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් උන්වහන්සේ දේශනා කරනවා මට හිතෙනවා මම මේ ලෝකේ ඉන්න ලොකුම පොහොසතාය කියලා. ඇයි මට තවත් කිසිම දෙයක් පිළිබඳව අපේක්ෂාවක් නැහැ. මට කිසිම දෙයක් පිළිබඳව බලාපොරොත්තුවක් නැහැ. මගේ ජීවිතේ කිසිම අඩුපාඩුවක් නැහැ. මට මේ දේ අඩුයි මේ දේ ලැබුණොත් හොඳයි කියලා කවදාවත් අමතර දෙයක් පිළිබඳව අපේක්ෂාවක් නැහැ. එහෙමනම් මම ලැබුණු දෙයින් තෘප්තිමත්ව ජීවත් වෙනවා. සර්ව සම්පූර්ණයෙන් Taman ඉන්නා ස්වභාවය පිළිබඳව තෘප්තිමත් වෙන්නට පුළුවන් නම් අන්න එසේ පිරුණු පුද්ගලයා මේ ලෝකේ ලොකුම පොහොසතායි. ඒ නිසා මම මේ ලෝකේ ලොකුම පොහොසතාය කියලා මම හිතනවා මට හිතෙනවා කියලා රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුව ප්‍රකාශ කළා. ඉතින් අන්න ඒකයි හැබැයි අල්පේච්ඡ භාවය කියලා කියන්නේ. උන්වහන්සේට දායක කාරකාදීන් විසින් හදා දීපු පන්සලක් තිබුණා. ඒ වගේම අපෝපස්ථාන කරන්නට ස්වාමින් වහන්සේලා හිටියා දායක කාරකාදීන් හිටියා. බොහෝ දෙනා තමන් සතු උපරිමයෙන් උන්වහන්සේට සංග්‍රහ කරන්ට ඉදිරිපත් වුණා. ඒ එකක්වත් උන්වහන්සේ වැළැක්ුවේ නැහැ ප්‍රතික්ෂේප කළේ නැහැ නමුත් ඒ කිසිවක් උන්වහන්සේ අපේක්ෂා කළෙත් නැහැ එහෙමනම් අල්පේච්ඡ භාවයයි කියන්නේ සියල්ල පැත්තකින් තියලා දුගියසේ ජීවත් වෙනවා කියන එකක් නෙමෙයි තියෙන සියල්ල තෘෂ්ණාවෙන් පරිසරණය කරනවා කියන එකක් නෙමෙයි Tamanට ලැබෙන දේ කුසල බලයෙන් ලැබෙනවා නම් පරිසරණය කළාට වරදක් නැහැ හැබැයි කුසල බලයෙන් ලැබුණත් තෘෂ්ණාවෙන් උපාදාන කරගන්නවා නම් ඒක දුක පිණසම පවතිනවා ඒක වෙහෙස පිණසම පවතිනවා ඒක පීඩාව පිණසම පවතිනවා පවතිනවා. ඒක සසර අසහනය පිණිසම අගාධයට හෙලීම පිණිසම හේතු වෙනවා. ඒ නිසා භික්ෂු ජීවිතයේ යනු සියල්ලම පසෙක හෙළලා මේ ජීවිතයේ අත්‍යවශ්‍යයෙන් ලැබිය යුතු දේවත් ළඟ තියාගන්න නැතුව දුක් විඳින්නා වූ සත්ත්ව කොටසක් නෙමෙයි පින්නතුන් බුදුරජාණන් වහන්සේ අත්තකින මතානුයෝගයයි කියන දැඩි දුක් වීම ප්‍රතික්ෂේප කළේ යන්නේ නිසායි ඒ වගේම අධික විදිහට Tamanට ලැබෙනවායි කියලා සියල්ල පරිහරණය කරන්නට යනවා නම් ඒකත් උසස් තත්වයක් නෙමෙයි ඒ தත්වේනොත් Tamanගේ කෙලෙස් වැඩෙන්නට පුළුවන්. නිසා භික්ෂුන් වහන්සේ නමක් වුණත් සාමාන්‍ය ගිහි දායක පින්නතුන් වුණත් තේරුම් ගන්නට ඕනේ Taman සතුදේ පරිහරණය කළාට වරදක් නැහැ. නමුත් අල්පේච්ඡ භාවයේ යනු තෘෂ්ණාවෙන් ඒවා සමග නොබැඳී උපාදාන කරගන්නේ නැතුව නිරන්තරයෙන් ඒවා තුළින් මනස වෙහෙසටපත් කරගන්නේ නැතුව අවශ්‍යතාවයේ මත පරිහරණය කරන්න පුළුවන් නම් සංසන්දනය කිරීමකින් තොරව රජ කෙනෙකුට වුණත් අල්පේච්ඡ වෙන්නට පුළුවන්. ඔටුනු පළඳගෙන සර්වාභරණයෙන් සරසුණු රජ කෙනෙකුට වුණත් මම අල්පේච්ඡයි කියලා ප්‍රතිඥා දෙන්නට පුළුවන් මානසික தත්ත්වය අනුව. යම් රජෙක් කල්පනා කරනවා නම් මේ රාජ්‍ය මටමදි තවත් රාජ්‍යයක් අත්පත් කරගන්නට ඕනේ කියලා ඒ තනත්තා අල්පේච්ඡ පුද්ගලෙක් නෙමෙයි. අර අපි මුලින් කිව්වා වගේ දුගී මගී යාචකෙක් හැටියට සැරයටියයි බඳුනයි අරගෙන හිඟමනේ යන කෙනෙක් හරි Taman සතු දේ උපාදාන කරගෙන මට මේ මේ දේවල් තියෙනවා අහවලුන්ට නැති දේවල් තියෙනවා එහෙම නැත්නම් අහවලුන්ට වඩා මට අඩුයි මේ විදිහට සමාජය සමග සංසන්දනය කරනවා නම් ඒ පුද්ගලයා තුළ ඇති අල්පේච්ඡ භාවයක් නැහැ. ඒ නිසා අල්පේච්ඡ භාවයයි කියන්නේ ඇති නැති බව නොවේ ලැබෙන්නා වූ දේ තෘප්තිමත්ව පරිහරණය කරන්නට පුළුවන් හැකියාව සහ ඒවා Tamanගේත් අනුන්ගේත් අයහපත පිණිස හේතු නොවි යහපත පිණිස පරිහරණය කරන්නට පුළුවන් නම් ලද දේ පිළිබඳව සෑහීමටපත් වෙලා කටයුතු කරන්නට පුළුවන් නම් එයයි මෙතන අල්පේච්ඡ භාවයේ හැටියට හඳුන්වන්නේ. මේ අල්පේච්ඡ භාවයෙන්මත් සමහර කෙනෙක් කෙලස් උපදවා ගන්නවා. ඇතැම් වෙලාවට තමන් මස් මාංශ ආදියෙන් වැළකීලා ඉන්නවනම් තමන් බොහොම සරල විදිහට අඳිනවා පළඳිනවනම් ඒ වගේම භික්ෂුන් වහන්සේලාට උනත් තමන් පින්ඩපාතිකව ආරණ්‍යකව කටයුතු කරනවනම් එහෙම නොකරන අය පිළිබඳව එක්තරා හැඟීමක් ඇති වෙන්නට පුළුවන් ඒ අයට වඩා අපි උසස් වෙයි කියලා. අපි මේ මේ ප්‍රතිපත්තියෙහි යෙදিলা තියෙන නිසා, අපි මස් මාංශ අනුභව නොකරන නිසා, අපි සරල විදිහට අඳින පළඳින නිසා අපි තමයි උසස් අනිත් අයට වැඩිය. යම් කෙනෙකුට එහෙම හිතෙනවා නම් ඒ තනත්තා තුල ඇති අල්පේච්ඡ භාවයකුත් නැහැ පින්නතුන. බුදුරජාණන් වහන්සේ මේ සරල ප්‍රතිපදාව දේශනා කළේ අනිත් අය සමග සංසන්දනය කරලා උඩඟු බව ඇති කරගන්නට නෙමෙයි. හීනමානය හෝ සෙය්‍යමානය හෝ සදිසමානය ඇති කරගන්නට නෙමෙයි. ආත්ම ගරුත්වයෙන් ආත්ම විශ්වාසයෙන් Taman පිළිබඳව හැඟීමක් ඇතුව Tamanගේ මනස තුළ ගුණනුවණ වඩවා ගන්නටයි බුදුරජාණන් වහන්සේ අල්පේච්ඡ භාවයේ දේශනා කළේ. ඒ නිසා මම මේ මේ විදිහට සරලව කටයුතු කරනවා මම මේ මේ විදිහට ප්‍රතිපත්තිගරුකව කටයුතු කරනවා අහවලුන් අහවලුන් එහෙම නැහැ කියලා යම්කිසි කෙනෙක් සමාජයේ අපවාද ස්වභාවයෙන් සමාජයේ දෙස බලනවා නම් සමාජය දෙස නිග්‍රහශීලීව බලනවා නම් Taman උසස්සයි කියලා හඟිනවා නම් එතන උඩඟුකම මාන්නේ හැර 아무තු අල්පේච්ඡ භාවයක් නැහැ පිනතුනේ. ඒ නිසා අල්පේච්ඡ භාවයේ පිළිබඳව අපි ටිකක් නුවණින් හිතා බලා මදහත්ව කටයුතු කරන්නට අපට සිද්ධ වෙනවා. ඒ වගේම අල්පේච්ඡයි කියලා කිසි දෙයක් ගැන නොසලකා හරිනවා නම් ඒකත් බුදුදහම පිළිබඳව කතා කරලා බලනකොට කල්පනා කරනකොට ඒක බරපතල වරදක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂූන් වහන්සේලා වෙහෙර විහාර පිළිබඳව දායක කාරකාදීන් පිළිබඳව නොඇලිය යුතුයි. නමුත් යම් කෙනෙක් වෙහෙර විහාර පිළිබඳව නොතකා හරිනවා නම් ඒ තරත්තා සද්ධා දෙය විනිපාතය තුලින් මහ වරදක් කරනවා. කුමක්ද සද්ධා දෙය විනිපාතය කියන්නේ? සදහවත් දායක කාරකාදීන් Taman උපයන්නා වූ දහඩිය මාංශයෙන් උපයන ධනෙන් හරිහම්බ කරලා ගොඩනගලා දෙන විහෙර විහාර අකාලේ විනාශ වෙන්නට හරිනවනම් බඩු මුට්ටු අවුවට වැස්සට හසු වෙලා විනාශ වෙන්නට හරිනවනම් ඒ භික්ෂූන් වහන්සේ වරදක් කරන කෙනෙක් වෙනවා. ඇයි ඒ? ඒ දායක කාරකාදීන් සදහ සිතින් පූජා කළා උදේ මහා සංඝරත්නයට කලක් පරිහරණය කරන්නට තියෙන දේ අකාලේ විනාශ වෙන්න ඉඩ සැලැස්වීම නිසා. එහෙමනම් භික්ෂුවකට අල්පේච්ඡ වෙන්නට සිද්ධ වෙනවා. නමුත් පවතින දේ පවත්වන්නටත් සිද්ධ වෙනවා. උන්වහන්සේ තවතනක දේශනා කරනවා වත්තං නපරිපූර්ණතෝ නසීලං පරිපූර්ණති. යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් වත් පිළිවෙත් පූර්ණේ නොකරනවා නම් ඒ තැනත්තා සීලය සම්පූර්ණ කරන කෙනෙක් කියලා කියන්න බෑ. සීලය සම්පූර්ණ නොකරන කෙනා මානසික ඒකාග්‍රතාවය ලබන්නේ නැහැ. යම් කෙනෙක් එකඟ බව නැතුව වික්ෂිප්ත සිතින් කටයුතු කරනවා නම් ඒ තනත්තා කවදාවත් ධහම අවබෝධ කරගන්නේ නැහැ. මෙන්න මේ විදිහේ ස්වභාවයකුයි මේ විදිහේ ධහමකුයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ අන්තයට යන්නටත් බෑ, මේ අන්තයට යන්නටත් බෑ. මදහත්ව පවතින්න ඕන. මේ ಗುಣ ධහමයි කියලා ඉගෙන කියා ගන්න හැම දෙයක් තුළමත් ඊළඟ පියවරට ගියොත් අන්තයට වැටෙන්නට පුළුවන්. අල්පේච්ඡතාවය, ඊතා උසස් ධර්මතාවය. නමුත් ඒ අගතිගාමී විදිහට ඇසුරු කරන්නට පටන් ගත්තොත් එයම එක්ක අත්තිකිල මතාන යෝගයට හෝ එහෙමත් නැත්නම් කිසි දෙයක් නොසලකා හරින සමාජයට කරදරයක් වෙන පුද්ගලයෙක් නිර්මාණය වෙන්නට හෝ හේතුවක් වෙන්නට පුළුවන් අල්පේච්ඡ භාවයේ වරදවා ගත්තොත්. ඒ වගේම යම්කිසි කෙනෙක් අල්පේච්ඡ භාවයේ නොතකා හැරලා කුසලයෙන් ලැබෙන දේ පරිහරණය කරන්න බුදුදහමේ බාධාවක් නැහැ. ඒ නිසා මට කුසලයෙන්ොයි ලැබිලා තියෙන්නේ. ඒ නිසයි මම පරිහරණය කරන්න කියලා ලැබෙන ලැබෙන හැමදේම පරිහරණය කරනවා නම් ඒ තනත්තා තුල ඇති අල්පේච්ඡ භාවයකුත් නැහැ. ඔහුට ඊළඟට ඇති වෙන බරපතලම දෝෂය තමයි අත්‍රිච්ඡතාවය, මහිච්ඡතාවය, පාපිච්ඡතාවය කියන මේ පාප ධර්මයන්ගෙන් මනස කෙලසීම. අත්‍රිච්ඡතාවයයි කියලා කියන්නේ ලද දෙයින් තෘප්තිමත් නොවි වඩා ප්‍රණීත ප්‍රණීත දේ සොයනවා. හොඳ ආහාරයක් ලැබුණාම මීට වඩා රස ආහාරයක් තවත් ඊට වැඩිය රස දෙයක් ඇඳුමක් ලැබුණයින් පස්සේ ඊට වඩා ලස්සන දෙයක් ඊට වඩා උසස් දෙයක් ගේ දොර හදාගත්තාම පන්සල හදාගත්තාම වඩා වඩා උසස් දේවල් හොය හොයා මනස වෙහෙසෙනවා නම් අන්නේ ක්ලේශයට තමයි කියන්නේ අත්‍රිච්ඡතාවයයි කියලා ඊළඟට මහිච්ඡතාවය කියලා කියන්නේ තියෙන ටික මදි වැඩි වැඩියෙන් හොයන්නට උත්සාහ කරනවා. එකක් ලැබුණාම දෙක තුනක් හොයන්න උත්සාහ කරනවා. දෙක තුනක් ලැබුණාම 10ක් 15ක් හොයන්නට උත්සාහ කරනවා. මෙන්න මේ විදිහට ලද දෙයින් සෑහීමටපත් නොවි වැඩි වැඩියෙන් හොයන්නට උත්සාහ කිරීම මහිච්ඡතාවයයි. ඒ වගේම තියෙන දෙයට වඩා ප්‍රණීත ප්‍රණීත උසස් උසස් දේ සොයන්නට වෙහෙසීම අත්‍ත්‍යච්ඡතාවයයි. මේ අත්‍ත්‍යච්ඡතාවය සහ මහිච්ඡතාවය නිසාම හටගන්නා අමතර පාප ධර්මයක් තියෙනවා. ඒකට කියනවා පාපිච්ඡතාවයයි කියලා. පාපිච්ඡතා කියලා කියන්නේ හොඳින් බැරි නම් නරකින් හරි Tamante කැමති දේ හොයාගන්නට. ගිහියන් හැටියට කල්පනා කරනවා නම් මං කොල්ල කාලා හොරමරකම් කරලා ප්‍රාණඝාතය කරලා වද දීලා ඒ වගේම වංචා කරලා බොරු කියලා අනිකා පහලට හෙලලා මේ නොඑක ආකාරයෙන් Taman බලාපොරොත්තු වෙන තැනට යන්නට මොකටද මේ අප්‍රිච්ඡතාවය සහ මහිච්ඡතාවය නිසා බොහෝ බලාපොරොත්තු තියෙනවා තියෙන දේට වඩා ප්‍රනීත ප්‍රනීත දේ බලන්නට ලබන්නට ඕනෑ කියන හැඟීම තියෙනවා ඒ හැඟීම සඵල කරගන්න Tamanට ශක්තිය නැති වෙනකොට ධන සම්පත් මදි වෙනකොට සමාජමය වාතාවරණය එච්චර හොඳ නොවෙනකොට Taman වැරදි කරලා හරි පව්කම් කරලා හරි Tamanගේ බලාපොරොත්තු ඉටු කරගන්නට ඕන ඕනෑ කියන පාපී සංකල්පනාවට වැටෙනවා. ඒක තමයි පාපිච්චතාවය කියන්නේ. භික්ෂුන් වහන්සේලා සම්බන්ධව කතා කරනවා නම් තමන් ලැබූ විහාරස්ථානයෙන් තෘප්තිමත් නොවි තමන්ට ලැබෙන පින්ඩපාත ආදී ආහාර පාන ආදීන් සෑහීමටපත් නොවි මට මීට වඩා ලබන්නට ඕනේ කියලා හිතනවා හිතුවට ලැබෙන්නේ නැහැ ලැබෙන්නේ නැති වෙනකොට දායකීන් රවට්ටලා ඒ අයට සැරවැර කරලා ඒ අයට නිග්‍රහ කරලා ඒ අයට අපවාද කරලා අනවශ්‍ය විදිහට ඒ අය වර්ණනා කරලා ඒ අයට නොඑක් නොඑක් ආකාරයෙන් ઈચ્છාබස් දොඩලා ඒ වගේම නොඑක් නොඑක් ආකාරයෙන් ඉල්ලීම් කරලා අනිත් අය ඉදිරියේ නොඑක් විදිහේ නොකටයුතුකම් කරලා Tamanට ලාභ ලබන්නට භික්ෂුන් වහන්සේ නමක් පෙළඹෙනවා නම් ඒතන උන්වහන්සේ සතු ඇති වෙන්නේ පාපිච්චතාවේ නැමැති මේ පාප ධර්මය. ඇයි එහෙම වෙන්නේ? අර අත්‍ච්චතාවේ සහ මහිච්චතාවේ නිසාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අග්ගි කන්‍தோ සමුද්දෝච මහිච්චෝ ചാපි පුද්ගලෝ බහුකේ පච්චේ දෙන්තේ තයෝපේතේ නපුරේ ගිනි කඳත් මහා සමුද්‍රයත් මහිච්ඡතාවය ඇති පුද්ගලයාත් කියන මේ තුන් දෙනාම එක වගේ. ඇයි ඒ කොච්චර දුන්නත් සෑහීමටපත් වෙන්නේ නැහැ. ගිනි කඳකට මොනවා දැම්මත් දවලා පොලොස්සලා වඩ වඩාත් බුරබුරා ඇවිලිලා තවත් බොහෝ දේ අපේක්ෂා කරනවා විනා ගින්න කවදාවත් ද්‍රව්‍ය දාන්න දාන නිවි යන්නේ නැහැ. ඒක තමයි ගිනි කඳෙහි ස්වභාවය. මහා සමුද්‍රයට මේ ලෝකේ කොයිතරම් වර්ෂාව පතිත වෙලා ගංගා ඇලදොල ගලාගෙන ගියත් මහා සාගරය දැන් ඇති කියලා තෘප්තිමත් වෙන්නේ නැහැ. ඒ තිබුණ විදිහෙම ඒ ආකාරයෙන් පවතිනවා. ඒ වගේම තමයි මේ මහිච්ඡතාවය ඇති පුද්ගලයා මේ ලෝකේම Tamanගේ දෝතට ගෙනල්ලා දුන්නත් ඒ පුද්ගලයා සෑහීමටපත් වෙන්නේ නැහැ. මේ ලෝකේ ඒ විදිහට සෑහීමටපත් නොවි නියගිය පුද්ගලයෙක් පිළිබඳව මහරජ කෙනෙක් පිළිබඳව සඳහන් වෙනවා මහා මන්දාතු කියන ශක්තිති රජුරුව. එතුමා Tamanට චක්‍රවර්ති රාජ්‍ය ලැබිලා අවුරුදු දසදහස් ගාණක් ඒ රාජ්‍ය සම්පත් වින්දා. නමුත් සෑහීමටපත් උන්නේ කලකදී බොහොම කලකිරීමටපත් වුණා. ඇමතිවරු අහනවා ඇයි ස්වාමීනි කලකිරීමටපත් වෙලා මේ එක වගේම සැපයක්ද විඳින්න තියෙන්නේ මීට වඩා උසස් සැපයක් නැතිද මේ ලෝකේ. පස්සේ අමාත්‍යවරු කියනවා ස්වාමීනි මේ ලෝකේ නම් මීට වැඩිය සැප නැහැ. සක්විත රජ කෙනෙක් කියලා කියන්නේ මේ මනුස්ස ලෝකේ ලැබිය හැකි උත්තරීතරම සැපය. ඔබ වහන්සේට මීට වැඩිය සැප විඳින්න ඕන නම් ඉතින් චාතුරු මහරජ කියන නැමැති දිව්‍ය ලෝකෙට යන්න වෙනවා. සක්දෙව් රජිත චක්‍රවර්ති රජ කෙනෙකුට ඥාන සම්පත් 이르දි බල තියෙනවා. ඒ නිසා රජ්ජුරුව කල්පනා කළා එහෙනම් අපි එහෙම එහෙ යමු කියලා අමාත්‍යවරුත් පිරිවරාගෙන චාතුරු මහරජික දිව්‍ය ලෝකයට ගියා. දෙවරු රජතුමා ඇතුළු අමාත්‍යවරු සාදරයෙන් පිළි අරගෙන එහි රජ සම්පත් ලබා දුන්නා. එහි බොහෝ කාලයක් දිව්‍ය සම්පත් විඳිනකොට රජුරු එහිත් කලකිරුණා. මීට වඩා වැඩි දෙයක් නැද්ද මේ ලෝකේ? පස්සේ අමාත්‍යරු කියනවා ස්වාමීනි මීට වඩා සැප විඳින්න නම් තවතිසා දිව්‍ය ලෝකයට යන්න වෙනවා. එහි යන්නට අන් අයගෙන යන්නට පුළුවන් කමක් නැහැ. රජුරුවන්ගේ 이르දි බලයෙන් රජුරුව තවතිසා දිව්‍ය ලෝකයට ගියා. අනිත් අය මනුස්ස ලෝකයට පැමිණියා. සත්‍ර දේවේන්ද්‍රයා සාදරයෙන් මේ රජතුමා පිළි අරගෙන රජතුමනි ඔබතුමා මෙහි සුවසේ කැමැති තාක් ජීවත් වෙන්න කියලා තමන්ගේ සක්‍ර රාජ්‍යයෙන් අඩත් මන්දාතු රජුරන්ට පැවරුව ඔබ වහන්සේ ඔය කොටස පාලනය කරන්න මම මේ කොටස පාලනය කරන්න. පස්සේ මන්දාතු රජුරු සක්‍රදේවේන්ද්‍රව සමග එකතු වෙලා දිව්‍ය රාජ්‍ය දෙකට බෙදාගෙන පරිහරණය කළා. ඒ සක්දේව් රජුරුව දිව්‍ය ලෝකයෙන් චුත වුණාම තවත් සක්දේව් රජ කෙනෙක් පහළ වුණා. ඒ සක්‍රදේවේන්ද්‍රත් දිව්‍ය රාජ්‍යයෙන් කොටසක් මන්දාතු රජුරවන්ට පැවරුවා. දිව්‍ය ලෝකයේ ආශ නිමා කරලා ඒ සක්‍ර දෙවේන්ද්‍රයොත් දිව්‍ය ලෝකයෙන් චුත වුණා. නමුත් මන්දාතු රජුණන්ගේ ආශ තවමත් තියෙනවා. ඒ කාලේ මිනිස්සුන්ගේ ආශ ඒ තරම් බොහොම දීර්ඝයි කුසල බලය නිසා. මේ විදිහට සක්දෙව් රජවරු 30 දෙනෙක් පහළ වෙලා චුත වෙලා යන තෙක්ම මන්දාතු රජුරෝ දිව්‍ය රාජ්‍යයෙන් අඩක් පාලනය කළා. 33 වෙනි රජුරුව පහළ වෙනකොට මන්දාතු රජුරවන්ට කල්පනා වෙනවා මෙච්චර කාලයක් මේ දිව්‍ය රාජ්‍යයෙන් අඩක් පාලනය කළා. මේකෙන් ඇති වැඩක් නැහැ. මුළු දිව්‍ය රාජ්‍යයෙන් පාලනය කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් කොහොමද ඒක කරන්නේ? සක්‍රදේවේන්ද්‍ර ඉන්නකන් ඒක කරන්න බෑ. එහෙනම් 33 වෙනි සක්‍රදේවේන්ද්‍රයා විනාශ කරලා කොහොමද මේ සම්පූර්ණ රාජ්‍යයත්පත් කරගන්නේ කියන පාපිච්චතාවය, පාපී සංකල්පනාව මන්දාතු රජුරුවන්ගේ මනසේ පහළ වුණා. ඒ පහළ වෙනවත් සමගම කුසල බලය පිරිහිලා තිබුණා. පාප ධර්මයෙන් මනස කෙලසුණා. නැවතත් මනුෂ්‍ය ලෝකයට පතිත වුණා. අවසානයේ භාර්යාව, අමාත්‍යවරු, පුත්‍රයන් සියලු දෙනා උයනට රජ්ජුරුවන් පතිත වුණා කියලා දැනගෙන එතනට පැමිණිලා රජ්ජුරුවන් අවසන් හුස්ම හෙලන්නට කලින් ඇහුවා මහරජතුමනි ඔබ වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මේ මනුස්ස ලෝකයේ සම්පත් භුක්ති විඳලා චාතුර් මහරාජික දිව්‍ය ලෝකයේ සම්පත් භුක්ති විඳලා සක්දෙව් සම්පත් පවා භුක්ති විඳලා ආපු කෙනෙක්. ඒ නිසා ඔබ වහන්සේට තියෙන අත්දැකීම අන් අයට නැහැ. ඔබ වහන්සේට මේ ලෝකයට යම් පණිවිඩයක් දෙන්නට තියෙද අවසාන වශයෙන් පස්සේ මන්දාතු රජුරෝ කියනවා අමාත්‍යවරුනි මාගේ දරුවනි ලෝකයාට කියා හිටින්න මේ මහිච්ඡතාවය කියන එක මහා දරුණු ක්ලේශයක්. මේක තෘප්තිමත් කරන්නට පුළුවන් මනෝභාවයක් නෙමෙයි. මන්දාතු රජතුමා මනුෂ්‍ය ලෝකයේ චක්‍රවර්ති රාජ්‍ය සම්පත් විඳලා චාතුරු මහරජිකේ දිව්‍ය සම්පත් විඳලා තෞතිසා දිව්‍ය ලෝකයේ සක්දෙව් රජවරු 30 දෙනෙක් පහළ වෙලා චුත වෙලා යනකනොත් දිව්‍ය රාජ්‍ය කරලා තෘප්තිමත් නොවි අභාවයට ගියයි කියන එක ලෝකයට කියා දෙන්නට කියලා අවසාන ප්‍රකාශනයක් කළා අවසන් හුස්ම හෙදුවා. මෙන්න මෙහෙමයි මහිච්ඡතාවයේ ස්වභාවය. ඒ නිසා පැවිදි සුවේ හොඳින් භුක්ති විඳින්නට නම් ගිහියෙකුට උනත් මේවා තේරුම් අරගෙන තිබුණොත් තමන් ඇසුරු කරන්නා වූ ජීවිතේ වඩා සැහැල්ලුවෙන් පවත්වන්නට පුළුවන්. අඹු සැමියන් සහිත ඒ වගේම ගේ දොර ඉඩ කඩම් ධන ධාන්‍ය ආදී ඇතුව ජීවත් වෙන්නා වූ ගිහි ජීවිතය සම්බාධ සහිතයි. නමුත් ඒවා අනවශ්‍ය විදිහට උපාදාන කරගන්නේ නැතුව පැවැත්ම සඳහා උදව් කරගෙන කුසල් දහම් වඩවමින් සැහැල්ලු සිතින් ලද දෙයින් තෘප්තිමත් වෙලා ජීවත් වෙනවා නම් ඒ ගිහි පින්වතාට උනත් සැනසීමෙන් ජීවිතේ පවත්වන්නත් ගුණනුවණ වඩන්නත් පුළුවන්. යම් පැවිද්දෙක් මේ අල්පේච්ඡ භාවයේ හරියට හඳුනා ගන්නවා නම් උන්වහන්සේට පුළුවන්කම තියෙනවා තමන් ගත කරන්නා වූ ජීවිතයේ පැවිදි සුවය කියන එක හරියට විඳින්නට පැවිදි වුණු පමණින්ම සිවුරු දරාගත් පමණින් හිස මුඩු කරගත් පමණින් කෙනෙකුට පැවිදි සුවය විඳින්නට පුළුවන් කමක් නැහැ. අපේ රේරුකාණි චන්දවල මහානායක හාමුදුරුව ශාසනාව තරණ පොතේ පැහැදිලි කරනවා මේ පැවිද්ද දෙආකාරයි. කය පැවිදි කිරීම සහ සිත පැවිදි කිරීම. කය පැවිදි කිරීම විනාඩි කිහිපයකින් කරන්න පුළුවන්. හිස මුඩු කරලා සිවුරු පෙරවපු ගමන් කායික වශයෙන් ගිහි ස්වභාවය අතුරුදහන් වෙලා පැවිදි ස්වરૂපය අරගෙන. නමුත් මනසේ මනෝභාවයන් වෙනස් කරන එක කෙලෙස් ධර්ම වෙනස් කරන එක එහෙම කරන්න බෑ. ඒක කාලයක් පුහුණු කරන්න ඕන. ලෝකය ගැන අවදීන් සිතන්නට ඕන. ජීවිතය ගැන හඳුනා ගන්නට ඕන. මේ ධර්මතාවයන්ගේ අසාරත්වයේ තේරුම් ගන්නට ඕන. අපි කොයි තරම් දේ එකතු කළත් ඒන් අපේ මනස තෘප්තිමත් කරන්නට බැහැ කියන කාරණය නුවණින් හඳුනා ගන්නා වූ තැනත්තා පමණයි යම් දවසක තෘප්තිමත් භාවයටපත් වෙන්නේ. යම් කෙනෙක් හිතනවා නම් නොඑක් දේ ගෙනත් දීලා මේ මනස තෘප්තිමත් කරන්නට ඕනේ කියලා. ගිහි ලෝකයේ හිතන්නේ එහෙමයි. Tamanගේ මනසින් ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දෙනවා. එහෙම ගෙනත් ගෙනත් දීලා යම්කිසි කෙනෙක් මේ මනස තෘප්තිමත් කරන්න හදනවා නම් ඒක මුලාවක් මිත්‍යාවක් පමණක් වෙනවා. බුදුහාමුදුරුවෝ උදාහරණයක් දේශනා කරනවා. හරියට ගවයා වැඩෙන්න වැඩෙන්න අන්ධක වැඩෙන්නේ කොයි විදිහටද? අන්න එහෙම තමයි මිනිස්සයා වැඩෙන්න වැඩෙන්න මේ තෘෂ්ණාව වර්ධනය වෙන්නේ. මිනිස්සයා වැඩෙනවයි කියන එකෙන් අදහස් කළේ වයස්ගත වෙන්නට වෙන්නට. ළමා කාලේ බලාපොරොත්තු අඩුයි. තරුණ කාලයට එනකොට බලාපොරොත්තු වැඩි. මැදිවියට එනකොට ඊටත් වැඩි. වයස්ගත වෙනකොට බොහොමත්ම වැඩි. නමුත් කිසිවක් කර කියා ගන්නට බැරිව අවසන් හුස්ම හෙලනවා. ඒ බලාපොරොත්තු නිසා මේ තෘෂ්ණාව නිසා මේ උපාදානය නිසාම නැවතත් භවයක් ලබනවා. ඒ ජීවිතේ තෘප්තිමත් කරන්න උත්සාහ කරනවා. නමුත් නොහැකිවම ඌනරම අවසන් හුස්ම හෙලනවා. මෙන්න මේ තෘෂ්ණාව පුරවන්නට බැරි ධර්මතාවයක් කියලා දැකලා තමයි මම මහාන වුණේ කියලා රට්ටපාල හාමුදුරුව කෝරව්‍ය රජුරවන්ට ප්‍රකාශ කළා. කෝරව්‍ය රජතුමා රට්ටපාල කුමාරයා පැවිදි වුණාට පස්සේ තරුණ වයසේදීම රට්ටපාල කියලා කියන්නේ මුළු රටක් පාලනය කරන තරම් ධනය තිබිච්ච ප්‍රාදේශීය සිටු පුත්‍රය. එතකොට මේ සිටු පුත්‍රයා පැවිදුණා කියලා ආරංචි වෙලා කෝරව්‍ය රජතුමා රටේ රජුරෝ බලවත් කම්පණයට පත් වුණා. එයි මේ මොකක් දැකලාද පැවිදි වුනේ? ඒ නිසා මේ තනත්තා හමු වෙන්නට ඕනේ කියලා රජුරෝ රට්ටපාල හාමුදුරුවෝ උයනේ ඉන්නවා කියලා ආරංචි වුණාම ගිහිල්ලා අහනවා මේ තරුණ කාලෙම එයි පැවිදි වුනේ මොනවද දැකලාද පැවිදි වුනේ? ඊට පස්සේ රට්ටපාල හාමුදුරුවෝ දේශනා කරනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මහරජතුමනි මේ ලෝකය ඌණයි මේ ලෝකේ කවදාවත් පිරෙන්නේ නැහැ තෘප්තිමත් කරන්න බෑ ලෝකයේ මිනිස්සු ලෝකෝ කියලා එතන අදහස් කළේ මිනිස්සු ලෝකේ ජීවත් වෙන මිනිසයා නිරන්තරයෙන් ඌනමයි ජීවත් වෙන්නේ අඩුවක් ඇතුවයි ජීවත් වෙන්නේ කවදාවත් පිළිලා ජීවත් වෙන්නේ නැහැ කවදාවත් මේ මනස පුරවන්නට බෑ තෘප්තිමත් කරන්නට බෑ මේ ස්වභාවයේ භවෙන් භවය වර්ධනය වෙනවා විනා අඩුවක් වෙන්නේ නැහැ මේ ඌන පූර්ණය නොකල හැකි බව හඳුනාගෙනයි මේ සසර નિසරු බව තේරුම් අරගෙනයි මම මහාන වුණේ කියලා රක්තපාල හාමුදුරුවෝ පැහැදිලි කළා. ඒ නිසා පැවිදි සැපයයි කියලා කියන්නේ නොඑක් දේ දීලා මේ මනස තෘප්තිමත් කරන්න බෑ. බිරිඳක් හිටියයි කියලා, සැමියෙක් හිටියයි කියලා, දරුවන් ලැබුණයි කියලා ආවාහ විවාහ වෙන්නට කලින් හිතනවා විවාහයක් කරගත්තාම තමයි ජීවිතේ තෘප්තිමත් වෙන්නේ. විවාහ වුණාම හිතනවා දරුවන් ලැබුණාම තමයි ජීවිතේ තෘප්තිමත් වෙන්නේ. දරුවන් ලැබුණාම හිතනවා ඒගොල්ලෝ උගන්වලා කියලා ලොකු මහත් කරලා රැකී ආරක්ෂා කරනකොට තමයි ජීවිතය අර්ථවත් වෙන්නේ තෘප්තිමත් වෙන්නේ. මෙහෙම හිතුව වුණාට කවදාවත් ඒ Taman ලබන තෘප්තිය ලබන්නේ නැහැ. හැමදාම මිනිස්සු අල්ප තෘප්තියක් ලබලා මහා බලාපොරොත්තු ඇතුව ඌන භාවයෙන් යුක්තවම අභාවයට යනවා. පැවිදි ජීවිතයයි කියලා කියන්නේ මේ සසරෙහි පවතිනා මේ නිස්සාර භාවයේ පුරවන්නට නොහැකි භාවයේ තෘෂ්ණාවේ නොපිරවිය හැකි බව හරියට හඳුනාගෙන අල්පේච්ඡ භාවයෙන් කටයුතු කිරීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අල්පේච්ඡව කටයුතු කරන කෙනෙකුට සන්තුට්ඨිය ඇති වෙනවා. සන්තුට්ඨිය ඇති වෙන කෙනාගේ මනස සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙනකොට ගුණනුවණට මනස යොදන්නට පුළුවන්. සන්තුට්ඨිය තුන් ආකාරයකින් දැක්වුවා. යථාලාභ සන්තුට්ඨිය, යථා බල සන්තුට්ඨිය, යථා සාරූප සන්තුට්ඨිය. යථාලාභ සන්තෝෂයයි කියලා කියන්නේ Tamanට යම්කිසි දෙයක් සුදුසු විදිහෙන් ලැබෙනවා නම් ඒ දේ පමණක් ලබාගෙන අනවශ්‍ය විදිහට ඉල්ලන්න යන්නේ නැතිව අනුන්ට රිද්දලා ගන්නෙ නැතුව අනුන්ට අවඥා කරලා අනුන්ට හිංසා කරලා ලබන්නේ නැතුව ධාර්මිකව Tamanට කුසල බලයෙන් ලැබෙනවා නම් ඒ දේ පමණක් පරිහරණය කරලා යම් සතුටක් විඳිනවා නම් ඒකට කියනවා යථා ලාභ සන්තෝෂේ ලැබුණු පමණින් සතුට වෙනවා ලැබුණු පමණින් සතුටුනාට පමණක්මත් යථා බල සන්තෝෂේ ලැබුණයි කියලා සියල්ල දෝතට ගත්තොත් ඒ තනත්තාට සහනෙන් ජීවත් වෙන්න බෑ. රජකම් කරන්න නොදන්නා කෙනෙකුට රාජ්‍ය පැවරුවොත් බාරගත්තොත් ලැබෙන දුන්නු නිසායි ගත්තේ කියලා තමනුත් අමාරුවේ වැටෙනවා අනුනුත් අමාරුවේ වැටෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙකුට මහා ධනයක් පැවරුවොත් එහෙම ලැබුණු නිසානේ ගත්තේ කියලා ගත්තට ඒක පරිහරණය කරන්න තමන් දක්ෂ නැතිනම් ඒ තනත්තාට විනාශයක් ඇති වෙන්නේ. යම් කිසි තානාන්තරයක් ඒ වගේම සමාජයේ යම් කිසි සමිත සමාගම් ආදී තනතුරු මේවා තමන්ට අනුන් විසින් ප්‍රදානය කළත් කුසල බලය කුසල් ලැබුණත් තමන් බුද්ධිමත්ව කල්පනා කරන්න ඕන මේක පරිහරණය කරන්න තරම් මට හයිය තියද දැනුම තියද හැකියාව තියද එහෙම නැති දෙයක් කුසලයෙන් ලැබුණා උනත් තමන් දෝතට ගත්තොත් ඒකෙන් තමනුත් විනාශ වෙනවා අනුනුත් විනාශ වෙනවා නිසා ලැබුණු පමණට නොගෙන තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දේවල් පරිහරණය කරන්නටත් ගිහි පැවිදි දෙපාර්ශ්වයේම තීරුම් ගන්නට ඕනේ ඒ වගේම භික්ෂුන් වහන්සේලා සම්බන්ධව නම් තමන්ට ලැබෙන දේ ආවාස සෙනසුන් යාන වාහන ආදී මේ කොයි දේ ලැබුණත් කොච්චර Tamanට දරන්නට පුළුවන්ද එහෙම නැති දෙයක් Taman පිළිගත්තොත් ඊට පස්සේ ඒකෙන් Tamanටත් සමාජයටත් හානියක් ඒ වගේම යථා සාරුත්ත සන්තෝෂය කියලා කියන්නේ කොයිතරම් ලැබුණා වුණත් ඒ ලැබිච්ච දේ මගේ தത്വයට ගැලපෙනවද Taman පැවිද්දෙක් නම් පැවිදි දිවියට උචිතද මේ දේ කුසල බලයෙන් ලැබුණා වුණත් මේක මට පරිහරණය කරන්න සුදුසුද? ඒ ප්‍රමාණය හරියට තේරුම් අරගෙන සුදුසුණු සුදුසු භාවයේ තෝරාගෙන ගිහි පින්නතුන්ට උනත් එහෙමයි පැවිද්දන්ට විශේෂයි තමන් ගත කරන ප්‍රතිපදාවට මේක යෝග්‍යද අයෝග්‍යද කියලා කල්පනා කරලා බලලා එපමණකින් සතුටු වෙලා ජීවිතේ පවත්වන්න උත්සාහ කළ යුතුයි. ඒක තමයි යථා සාරුප්ප සන්තෝෂය. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පැවිදි ජීවිතයේ අල්පේච්ඡතාවයේ මත හදා පවතින අල්පේච්ඡතාවයේ හඳුනාගත්තු තරමට පැවිදි ජීවිතයේ සතුට සැහැල්ලුව සුවය කියන එක අත්විඳිනවා ඒ සුවය තුන් ආකාරයකින් ලබන්නට පුළුවන් යථාලාභ යථා බල යථා සාරූප කියලා එසේ සතුටින් තෘප්තියෙන් පැවිදි ජීවිතය ගත කරන්නා වූ තැනැත්තාගේ මනස සැහැල්ලු වෙනවා සැහැල්ලු මනසින් ධහම අවබෝධ කරලා මේ සසර ගමන නිමා කරන්නට උන්වහන්සේ ශක්තිය ලබනවා ඒ නිසා අද මේ ධර්ම දේශනාව තුළින් අසූ දහම් කරුණු ගිහි පැවිදි අප හැම දිනාගේම ජීවිත සාර්ථක කරගන්නට නැවත නැවත කල්පනා කරලා ප්‍රායෝගික ජීවිතයට උපකාර කරගන්නා හැටියට සිහිපත් කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ධර්ම අවබෝධය අපි හැම දිනාටම මේ සසර කතරින් එතර වී ලබන උත්තරීතර නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ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 සුදස්සි ස්වාමීන් වහන්සේගේ දුරකථනාංකය අපි ඔබ මතක් කරගන්නම් 077යි 37යි 61යි 3යි 3 070යි 24යි 48යි 752 දේශකයන් වහන්සේට දුරකථනයෙන් හැමතුමක් ලබා ගන්නේ නම් 077යි 37යි 61යි 333 070යි 24යි 47යි 752